තෙරුවන් සරණයි දුක්ඛ සමුදය සූත්‍රය මහණෙනි දුකෙහි සමුදයත් අස්තගමයත් දේශනා කරමි එය හසව මහණෙනි දුකෙහි සමුදය කවරේදයක් සංයුත්ත නිකායේ හතරවෙනි කාණ්ඩයේ බුද්ධ ජයන්ති ත්‍රිපිටක මාලාවේ 16 වෙනි ග්‍රන්ථයේ 183 වෙනි පිටුවේ මෙන්න මේ දුක්ඛ සමුදය සූත්‍රය ඔබට දකින්න ලැබෙනවා. එතනදී බුදුන් වහන්සේ මනා පැහැදිලි කිරීමක් කරනවා. අසත් රූපයත් නිසා චක්කු විඥානය උපදී. චක්කුංච පටිච්ච රූපේච උපජ්ජ චක්කු විඥාන. හැබැයි මෙතන තේරුම ඔබට දකින්න ලැබෙනවා ඒ ආකාරයෙන්ම අපි පැහැදිලි කරනවා. හැබැයි මේ තේරුම මේ සූත්‍රය තුල පෙන්වන කාරණය ඊටාම ගැඹිරයි. ඒක ඔබට මේ තේරුමට එහා ගිය අවබෝධයකට හේතු වෙනවා. අසත් රූපයත් නිසා හටගන්නා චක්කු විඥානය කියන්නේ කුමක්ද? තින්නම් සංගති පස්සෝ කියන්නේ කුමක්ද? මේ හැම එකක්ම හොඳින් අපි ලියා ගන්න ඕනි. එහෙම නැත්තම් මේ හුදෙක් වචන ටිකක් පමණක් වෙනවා. චක්කුංච පටිච්ච රූපේච උප්පච්ච චක්කු විඥානං. මේක බැලු බැලමට මේ තේරුම ලියලා තියෙන විදිහ ඇසත් රූපයත් ඒ වචන පරිවර්තනයක්ම තමයි අපිට ගොඩක් වෙලාවට මේ තේරුම් වල දකින්න ලැබෙන්නේ. නමුත් ඒකේ හරේ ඊට එහා ගිය මේකේ අවබෝධ කරගන්න දෙයක් අපි දකිනවා. චක්කුංච පටිච්ච රූපේච තේරුම එතකොට වචනවල පරිවර්තනයක් වගේ. අසත් රූපයක් නිසා හටගත්ත චක්කු විඥානයි. චක්කුංච පටිච්ච රූපේච උප්පජ්ජ චක්කු විඥාන. එතකොට තින්න සංගති පස්සෝ. තිදෙනාගේ එක්වීම පස්සෙයි. මේ විදිහට මෙහෙම ලියන්නේ මේ මේකේ තියෙන බලන්න මේ හරේ බලන්න මේ පැහැදිලි කිරීම වචන පැහැදිලි කිරීමට එහා ගිය මොකද්ද මේ ප්‍රායෝගික පැත්තට අපි යමු. මේක අපිට දැන් මේ සයිද්ධාන්තිකව පොතේ ලියලා තියෙන දෙකනේ. දැන් මේ ධර්මය කියන්නේ අපේ ජීවිත කතාවනේ. අපිට සිද්ධ වෙන දෙයනේ. එහෙනම් අපි මේක ප්‍රායෝගික පැත්ත බලන්න ඕනේ. ඇස හැමෝම දන්නවා මස් ඇහැ නෙමෙයි. බැරුණු කෙනාටත් තියෙනවා මස් ඇහැක්. ඇස කියන්නේ පේන බව. පටිච්ච රූපේච චක්කුංච පටිච්ච රූපේච අසත් දැන් මේ එකතු වෙනවා. එතකොට මේ මස් ඇස කියන්නේ පේන බව. එතකොට ඒකට එකතු වෙනවා පටිච්ච රූපේච. අසත් රූපයක්. ඒ කියන්නේ මෙතන අස කියන්නේ ආයතනයක්. ආයතනයක් විදිහට සකස් වෙන එකක්. ආයතනයක කෘත්‍යයක් තියෙනවා. පටිච්ච රූපේච. එතකොට ඒ චක්කුංච පටිච්ච රූපේ රූපේ uppajjati ඒ කියන්නේ ඉපදෙනවා චක්කු විඥාන. ඇස පටිච්ච වෙනවා. ඒ කියන්නේ ඇසට පටිච්ච වෙනවා රූපේ. දැන් මේකේ pāli භාෂාවේ තියෙන ඒ ටික බැලුවාම ඇස චක්කුංච පටිච්ච රූපේ. එතකොට ඇසට රූපේ පටිච්ච වෙනවා. ගැට ගැහෙනවා. එහෙම වුණොත් පටිච්ච වෙනවා. එතකොට ඇසට රූපේ වැදුනොත් කියන්න පුළුවන් පටිච්ච වුනොත් කියන්න පුළුවන් ගැට ගැහෙනවා කියන්න පුළුවන් නමුත් සම්පටිච්ච කියන්නේ ගැට ගැහෙනවා නමුත් පටිච්ච කියන්නේ ගැටෙනවා ඇසට රූපේ ගැටීම නිසා එතකොට චක්කු විඥානය චක්කු විඥානය කියන්නේ විඥානය කියන්නේ දැන ගැනීමක් ඒ කියන්නේ ඇස කියන්නේ දැනගත් ඇසට රූපේ ගැටීම නිසා එන දැන ගැනීමක් චක්කු විඥානය එතකොට මෙන්න මේ දැනගත්තේ කොහොමද පොත උපමාව මේ මොසෙන අරමුණ පොත. එතකොට මේ පොත දකින්න හිත කියන අරමුණ ගත්තොත් මෙතන ගැටෙන්නේ ආලෝක හැඩතලයක්. ආලෝක හැඩතලයත් එක්ක ගැටීමට කොහොමද පොතක් හැදුනේ? එතකොට අපි ඔබට පෙන්නවා මේක පෙර සංඥානව සංඥා. ඒ කියන්නේ මිට කලින් එහෙම ගැටෙන හැඩතලයට ඒ ආලෝක හැඩතලයට ඊට කලින් ගැටුණු අනිත් ඒ හැඩතල ඒ ශබ්ද ස්පර්ශයත් ඒ මොහොතේම එනවා. වා අපි කෙපෙන්නවා පුංචි දරුවා මුකුත් එහෙම ශබ්ද වර්ණ ගන්ධ ඒවට වෙන්වීමක් නැහැ. දැන් ඒක ධර්මයේ මූලික පැහැදිලි කිරීම වලින් ඔබ දැක්කා. එතකොට මේ ශබ්දයයි වර්ණයයි ගැට ගැසීමයි අපි පෙන්නවා දෙයක් බවට වේගය තුල රුප්පන්තිකෝ ආවසෝ රූපං කියන විදිහට හැදෙන්නේ. දැන් දුක්ඛ සමුදය සූත්‍රය තුළ දුක හටගන්නේ කොතනින්ද කියන එක පොතේ හට ගැනීමයි දුකේ හට ගැනීම කියන එකයි මේ පැහැදිලි කිරීම වෙන්නේ. දැන් ඇසට එන පටිච්ච වෙන ගැටෙන වර්ණ හැඩතලේ පොත කියලා අර අර ආයතනයේ විසින් ඒ කියන්නේ ඇස කියන ආයතනයේ විසින් ඒ ගැටෙන දේ පොත කියලා චක්කු විඤ්ඤාණය එහෙම නැත්නම් ඇසේ දැන ගැනීම බවට පත් වෙනවා. ඒ මොහොතේම ඒ ෂණේම. ඒ පරයය අපි මිට කලින් පැහැදිලි කරා. ඒතර කජ්ජනීය සූත්‍රය එහෙම ඒ රූපපත්තිකවා ස්වરૂපං කියන්නේ පරයය. දැන් මෙතන අපි පැහැදිලි කරන්නේ දුක්ඛ සමුදය දුක හට ගැනීම. ඒතර පොතේ හට ගැනීමයි දුකේ හට ගැනීම. චක්කුංච පටිච්ච රූපේච උපජ්ජ චක්කු විඤ්ඤාණං කියනකොට ඒ චක්කු විඤ්ඤාණය කියන්නේ පොත කියනකොට පොතේ හට ගැනීමයි දුකේ හට ගැනීම කියන්නේ ඊගාව වාක්‍යෙදි කියන්නේ තින්නං සංගති පස්සෝ. තින්නං සංගති පස්සෝ කියන්නේ මේ තුනේ එකතු වීම. ඇසත් ගැටීම රූපේ චක්කුංච පටිච්ච රූපේච උපජ්ජ චක්කු විඥානං කියන මේ ඇසේ දැන ගැනීම තින්නං සංගති පස්සෝ කියන්නේ. ඇස කියන්නේ ආයතනික ආයතනේ. ආයතනයේට වර්ණයක් ගැටෙනවා. වර්ණයක් ගැටෙනකොට මේ මොහොතම එනවා පොත කියලා චක්කු විඥානේ. ඒක සංකාරයෙන් එන්නේ. එතකොට ඒ තින් ඒ ඇසත් ඒ කියන්නේ ගැටීමත් ආලෝක හැඩතලේ ඒ නිසා ඇති වුණු ඒ ආලෝක දැන ගැනීම පොත කියන එක. එතකොට මේ තින සංගති පස්සෝ කියනකොට මේ තුනම ස්පර්ශ කියන්නේ මොකද්ද? පස්ස කියලා දෙයක් කොහෙවත් නැහැ අපි කිව්වා. අස කියලා දෙයක් කොහෙවත් නැහැ. පේන බවටයි අපි කිව්වා. ඒ වගේම රූපය කියලා දෙයක්වත් නැහැ. ඒකත් ආර එන කිරණයක්. දෙයක් කියලා දෙයක් කොහෙවත් නැහැ. එතකොට මෙතනදී මෙන්න මෙතන මේ න්‍යායාත්මකව දැනගන්න අර දැන ගැනීම පොත කියන එක කොහෙවත් තියෙන එකක් නෙමෙයි සංඛාරයක්. සංඛාරයක් කොහෙවත් නැහැ. එතකොට ඒ දැනගත්තොත් පොත කියලා දැනගත්තොත් පොතක් කියලා දුකක්මයි හටගන්නේ. ඒකයි තින්න සංගති පස්සෝ කියන්නේ තුනේ එකතුවෙන් ස්පර්ශ කියන්නේ වේදනා සංඥා සංකාර ඔස්සේ දැන ගැනීම. වේදනා සංඥා සංකාර ඔස්සේ දැන ගැනීම තමයි පොත කියනකොට යම් වේදේති සංජානාති යම් සංජානාතම් විතක්කේති යම් විතක්කේතම් ප්‍රජානාත් විජානාති රැවටීම්. බාහිර තියනවා කියලා ගත්තොත් රැවටීම්. මේ තුනේ එකතුවයි තින්න සංගති පස්සෝ කියන ස්පර්ශය කියන තනමයි දෙයක් කියලා පෙන්නන්නේ. ස්පර්ශමයි දෙයක් කියන්නේ. දෙයක් නම් පොතක් නම් දුකක්මයි. ඒකයි පස්ස පච්චා වේදනා කියන්නේ. පස්ස පච්චා වේදනා කියන්නේ ඊගාව ටිකේ තින්න සංගති පස්සෝ පස්ස පච්චා වේදනා. ඒ කියන්නේ හටගත්තේ දුකක්මයි කියන ස්පර්ශයෙන් හටගත්තේ දුකක්මයි. ස්පර්ශය කියන්නේ දැන ගැනීම. ස්පර්ශය කියන්නේ වේදනා සංඥා සංකාර සියල්ලටම ස්පර්ශය. එතකොට ස්පර්ශය තමයි එතකොට වේදනාවත් පස්සෙන්මයි. සංඥාවත් පස්සෙන්මයි. එතකොට සංකාර පස්සෙන්මයි. විඥාන පස්සෙන්මයි. එතකොට පස්ස කියන්නේ දැන ගැනීම. එතකොට දැන ගැනීම නම් පොත. එහෙනම් පොත කියනකොට මේන්නේ දුකක්මයි. අන්න පොතමයි දුක කිව්වේ ඒකයි. පොතමයි. දෙයක් නම් එතන දුකක්. දෙයක් නැත්තම් දුකක් නැහැ. ඔන්න ඔතනයි. දෙයක් කියන්නේ අපි කවුරුවත් එහෙම පුජ්‍යලයක් සත්වයක් හදප එකක් නෙමෙයි. අපි කොයි ස්පාක් එක වේගය නිසා මේ ඇතිවන මේ ක්‍රියාවලිය නිසා ඒ වේගය නිසා ඒ ඇතිවන නැවත නැවත නැවතනත වැටීම තුළ චිත්‍රපටිය වගේ පින්තූර ගොඩාක් වැටෙනකොට ෆිල්ම් එකක් පේනවා වගේ දෙයක් බවට පත් වෙනවා. එතකොට පස්සපච්චා වේදනා කියන්නේ ස්පර්ශ නිසා හටගත්තේ දෙයක් නම් ඒක දුකක්මයි කියන එකයි. වේදනා පත්‍ය තණ්හා. ඒතකොට වේදනාව තිබොත් ඒක තමයි අපි කිව්වේ දෙයක් කියලා ගත්තොත් අපි මේ අපේ එන ආලෝක හැඩතලේ කිරණේ මේ පැත්තෙන් ඒ ශබ්ද වර්ණ එකතු වෙලා එන සංකාරේ ඒ සංකාරය තුළ දෙයක් කියලා පොතක් කියලා ඒ ඒකමයි දුකක් පොතමයි දුක කියන්නේ. ඒකයි පොත හැදීමයි සමුදය කියලා කිව්වේ. එතකොට පොත හැදුනොත් එතන දුකමයි දුක සත්‍යයත් එතරම්මයි. පොත තියෙන තැනමයි දුකක් තියෙන්නේ. ඒක තමයි තින සංගති පස්සෝ පස්සපච්චා වේදනා කියලා කියන්නේ. වේදනා කියලා කියන්නේ ඒ නිසාම හටගත්ත දැන ගැනීමයි දුක. එතකොට වේදනා කියන එක දැන් මෙතනදී සූත්‍රය තුල ඔබට දකින්න ලැබෙනවා. ඒ විදිහටම අනිත් ආයතන වලටත් පැහැදිලි කරනවා. තින්න සංගති පස්සෝ කියන තැනින් පස්සපච්චා වේදනා කියන ආකාරයට. එතකොට එතනදී පැහැදිලි කරනවා සෝත විඥාන, ඒ වගේම ගහන විඥාන, ජීවහා විඥාන, කාය විඥාන, මනෝ විඥාන ආයතන හයම පෙන්වනවා. පෙන්නලා ආයතන හයම එන මේ අරමුණ ආරම්භනව මේ පස්සපච්චා වේදනා කියන අන්න ඒ හටගන්නේ සමුදයයි, දුකේ සමුදයයි. දුකේ හට ගැනීමයි එතකොට මේ තින සංගති පස්සෝ පස්සපච්චා වේදනා කියලා කියන්නේ හටගත්තේ දුකමයි කියන එක. හැබැයි ඉතින් තේරුම බලනකොට ඔබට දැන් මේ වචන පරිවර්තනයක් තමයි තේරුමේ තියෙන්නේ. වේදනා නිසා තණ්හාව උපදී. එතකොට පහස නිසා වේදනාව වෙයි. ඒ තින් දෙනාගේ තිදෙනාගේ එක එකතු වීම තින සංගති පස්සෝ කියන එක මේකේ පහස පහස කියලා දාලා තියෙනවා. ඒ නිසා වේදනාවයි කියන එකයි දාලා තියෙන්නේ. පහස කියන්නේ පස්ස වෙන්න බෑනේ. එතන එක ගැලපෙන්නේ නැහැ. එතකොට නිසා වේදනාව පස්සපච්චා වේදනා ස්පර්ශ වෙනවා කියන එක. දෙයක් බවට ස්පර්ශ කියන්නේ දෙයක් බවට පත් වෙනවා කියන්නේ. වේදනා සංඥා සංකාර කියන්නේ දෙයක් හැදෙන එකයි. ස්කන්ධය කියන්නේ ඒකයි. මේ දුකේ සමුදයයි. කනත්, නහයත්, දිවත්, කයත්, මනත්. උපදී. ඒ තිදෙනාගේ එක්වීම පහසයි. අර විදිහටම රූපය ගැන කිව්වා කියලා. ඒ නිසා වේදනාව එයි. <laughs> දැන් මේකේ පාස කියන එක වචනේ ගන්න බෑ. ඒක ස්පර්ශ කියන්නේ දෙයක් නම් පොතක් නම් පොතමයි දුක කියන එකයි. ඒකයි කියේ දුකමයි හටගන්නේ දුකමයි පවතින්නේ දුකමයි නිරුද්ධ වෙන්නේ. ඒ පැහැදිලි කිරීම ඊටාම වැදගත් වෙනවා ඔබට සත්‍ය අවබෝධ කරගන්න. ඒතර වේදනාව කියන්නේ දෙයක්මයි. දෙයක් කිව්වොත් එතන දුකක්මයි. පොතක් කියන්නේ දෙයක්, මේසයක්, පුටුවක්, ඇඳක්, ඉරක්, හදක් දෙයක්. දෙයක් කිව්වොත් එතන දෙයක් තියෙනවා එතන දුකක් තියෙනවා. පොත තියෙන තැනට පොතට අගයක් තියෙනවා. පොතක් කියලා ගන්නකොටම අගයක් එනවා. එතන මේස කිව්වොත් අගයක් තියෙනවා. දරුවා කිව්වොත් අගයක් තියෙනවා. එතකොට ඒ වගේ ඒ වටිනාකම එන්නේ දෙයක් නිසායි. එහෙනම් දෙයක් නැත්තම් වටිනාකමක් නැහැ. ඒකයි තින්න සංගති පස්සෝ කියනකොට පස්සපච්චා වේදනා කියනකොට පස්සෙන් හටගත්තේ දෙයක් නම් ඒ දේ ඇත්තටම හටගත්තේ දුකක්මයි. ඒකයි සුඛ දුක්ඛං දුක දුක්ඛං. ඒ වේදනා කියන්නේ සේරම විඳීමක් නා. ඒක සැපද දුකද එහෙම නැහැ සේරම විඳීමයි. එහෙනම් ඒකමයි දුක. සුඛ දුක්ඛ දුක දුක්ඛං කියන්නේ දුකක් දුකක් සැපත් දුකක්. ඒ කියන්නේ වේදනාවක් විඳීමක්. මහණෙනි දුකේ අස්තගමේ කවරේද දැන් කියනවන්න ඒක දුකේ අස්තගමේ. දැන් කිව්වේ දුකේ සමුදේ හටගත් ආකාරය. දැන් කියනවා ඒක අස්තගම නිරුද්ධ වන ආකාරය. කතමංච භික්කවේ දුක්ඛස්ස අත්තගමෝ චක්කුංච පටිච්ච රූපේ උපජ්ජය චක්කු විඥාන තින්න සංගති පස්සෝ අර විදිහටම කියනවා. පස්ස පච්චා වේදනා ඒකත් හරි මතක් හැදුණා. වේදනා පච්චා තණ්හා තස්සා යේව තණ්හාය අශේෂ විරාග නිරෝධෝ උපාදාන නිරෝධෝ උපාදාන නිරෝධෝ භව නිරෝධෝ අන්න දෙයක් කියලා ගත්තේ නැත්නම් පොතක් කියලා ගත්තේ නැත්නම් ඒක උපාදානයක් වෙන්නේ නැත්නම් එතන භව නිරෝධයක් පොත මේසේ ඇඳ දුව පොත ඉරහඳ කියන භවයේ නිරෝධයත් එතරම්යි. එතකොට භවය කියන එක දෙයක් කියන්නේ භවයමයි. දෙයක් තියෙනවා නම් එතනමයි භවයේ තියෙන්නේ. එහෙනම් භව නිරෝධෝ කියන්නේ දෙයක් නැති බව දැකීමයි. දෙයක් නැති බව දැකීමයි. එතකොට දුකෙන් මිදීම. ඉතින් ඒක මනාකොට දකින්න ලැබෙනවා මේ සූත්‍රය තුළ. චක්කුංච පටිච්ච රූපේච උපජ්ජේ චක්කු විඥානං තින සංගති පස්සෝ දෙයක් කියලා ඒ පස්ස කියලා ගත. ඒ පස්ස ඊගාට කියනවා පස්ස පච්චා වේදනා අන්න ඒක දෙයක් බවටපත් වුණා. තුල ඒ තුල දෙයක් බවටපත් වෙනකොටම දුකක් ඇති වෙනවා, විඳීමක් ඇති වෙනවා. වේදනා පච්චා තණ්හා එහෙම වුණොත් එතන දෙයක් කියලා ගත්තොත් තණ්හාවක් තියෙනවා. තණ්හාවක් තියෙනවා. දෙයක් කියලා ගත්තොත් ඒකට ඇලෙනවා, ගැටෙනවා. ඒ කියන්නේ තණ්හාව තියෙනවා, රාග දේශ මොහ තියෙනවා. එහෙම වුණොත් ජාති ජරා මරණ ශෝක පරිදේව තියෙනවා. හැබැයි ඒ වේදනා පච්චය තණ්හා තණ්හා යේව අන්න තණ්හාවගේම ඒ කියන්නේ එකට ඇලෙනවා ගැටෙනවා දෙයක් කරගත්තොත් ඒ ඇලීම ගැටීම තණ්හාවගේම අශේෂ විරාග නිරෝධෝ අන්න තණ්හාවගේම අශේෂ විරාග නිරෝධෝ තණ්හා යේව තණ්හා යේව තණ්හක්කයා තණ්හක්කයෝ අශේෂ විරාග නිරෝධෝ අශේෂ විරාග නිරෝධෝ උපාදාන නිරෝධෝ උපාදාන නිරෝධෝ භව නිරෝධෝ භව නිරෝධෝ ජාති නිරෝධෝ ජාති නිරෝධෝ ජරා මරණං ශෝක පරිදේව දුක්ඛ දෝමනස් උපායාසා නිරුජ්ජති ඒව මේතං කේවලස්ස දුක්ඛස්ස නිරෝධ හෝති අයං දුක්ඛස්සත්ත ගමෝ අන්නේ තනයි දුකෙන් මිදීම ඉතින් මේකේ සිංහල ලියලා තියෙනවා බැලුවොත් ඒක ඉතින් පස්ස නිසා තුන්න සංගති පස්ස කියන නිසා වේදනා වේදනා සතන්නා තණ්හාව නිරෝෂේෂ විරාග නිරෝධයෙන් උපාදාන නිරෝධ වේ උපාදාන නිරෝධයෙන් භව නිරෝධ වේ භව නිරෝධයෙන් ජාති නිරෝධ වේ ජාති නිරෝධයෙන් ශෝක පරිදේව දුක්ඛ දෝමනස නිරෝධ වේ මේ නිසා හුදු දුක රස නිරෝධේ වේ මේ දුක්ඛේ අස්තගම ඔව් එතකොට වචන විදියට ගත්තොත් මෙහෙමයි. නමුත් ඔබට මේක අවබෝධ වෙනකොට ප්‍රායෝගික පැත්තට ගියොත් පොතක් කියලා දෙයක් නැහැ. දෙයක් නැති තැන එතන උපාදාන වෙන්න, උපාදාන කරන්න දෙයක් කියලා දෙයක් නැහැ. එහෙනම් උපා එතන පොතක් කියලා දෙයක් නැහැ කියනකොටම දුකෙන් මිදීමත් එතනමයි. දෙයක් කරගත්තොත් එතන තණ්හාව තියෙනවා. එතන භවයේ තියෙනවා. ජාති ජරා මරණ ශෝක පරිදේව සේරම තියෙනවා. දෙයක් කියලා දෙයක් කරගත්තේ නැත්නම් බාහිර පොත තියෙනවා කියලා ගත්තේ නැත්නම් අපි හිතින් හදාගත්ත සංකාරේ බාහිරට ගැට ගැවුනේ නැත්නම් උපාදාන නිරෝධයක් තියෙනවා. අන්න වේදනා පච්චා තණ්හා තණ්හා පච්චා උපාදාන උපාදාන පච්චා භව ජාජ ජරා මරසෝක පරිදේ. තියෙනවා කියලා ගත්ත ගැනීමයි අල්ලා ගැනීම. එහෙනම් නැති බව දැකීමයි එහෙනම් නිරෝධය. ඒකයි ඒ තණ්හාව ගේම අශේෂ විරාග නිරෝධෝ කියලා මෙතන පෙන්වන්නේ ඒකයි එතකොට උපාදාන නිරෝධය අල්ලගත්තේ නැති නිසා. එතකොට දෙයක් කරගත්තේ නැති නිසා. දෙයක් කරගත්තේ නැති තැනයි එතකොට සමුදය නිරෝධය කියන්නේ. එතකොට දෙයක් තියෙන තැන සමුදයයි ඒක නිසාම දුකයි ඒක දෙයක් නැතිව දැකීම නිරෝධයයි ඒ දැකීම මාර්ගයයි. ඒතර අපි කියෝ ඒකයි සමුදය සත්‍ය කියන්නේ දෙයක් තියෙනවා කියලා ගත්තොත් එතන සමුදය සත්‍ය හැබැයි සමුදයයි. ඒකේ සත්‍ය දැක්කොත් එතන ඒ සත් සමුදය සත්‍ය දැකීමයි. එතකොට දෙයක් තිබොත් එතන හටගන්නේ දුකයි දුක්ඛ සත්‍යයි. එතකොට දෙයක් නැති බව දැකීමයි නිරෝධ සත්‍යය. ඒ දකින්න මාර්ගය. එතකොට දුක්ඛ නිරෝධ ගාමිනී ප්‍රතිපද. ඒතර බාහිර අපිට එන අරමුණු මේ මොහොතේම අපි ඒකයි කිව්වේ සත්‍ය දකින්න ඕනේ. ඒකයි නිවන් මාර්ග වෙන්නේ. ඒකයි යථාභූත ඥාණයෙන් දකින්න කියලා කියන්නේ. ඒ යෝනිසෝ මනසිකාරය කියන්නේ සිහිය තියෙන්න ඕනේ අරමුණට. ඒ වගේම යථාභූත ඥානය කියන්නේ ඒක ඒක යථාභූතව එහෙම දෙයක් නැති බව යථා ස්වභාවය දකින්න ඕනේ. ඒක හැදෙන හැටි භූතව නැහැටි. යථාභූත ඥානය කියන්නේ ඒකයි. එතකොට සෝතංච පටිච්ච අර විදිහටම දැන් කියනවා ඝනංච පටිච්ච ජීවංච පටිච්ච රසේ උපජ්ජති. එතකොට විඥානං ආ කායංච පටිච්ච ඒ විදිහටම අර විදිහටම කියන සෝතම් පටිච්ච ගානම් පටිච්ච ජීවා පටිච්ච අර විදිහටම කියනවා ඒ විදිහටම කියලා ආයතන හයටම කියනවා ඒ විදිහටම කියලා ඊට පස්සේ කායං පටිච්ච මනංච පටිච්ච ධම්ම උච්චති මනෝ විඥාන තින්න සංගති පස්සෝ පස්සපච්චා වේදනා වේදනා පච්චා තණ්හා තණ්හා පච්චා පච්චපච්චා තණ්හා වේදනා පච්චා තණ්හා තන්න තස්සාච තණ්හාය අශේෂ විරාග නිරෝධෝ උපාදාන නිරෝධෝ උපාදාන නිරෝධෝ භව නිරෝධෝ භව නිරෝධෝ ජාත් ජරා මරණ නිරෝධෝ ජාති නිරෝධෝ ජාති නිරෝධෝ ජරා මරණ නිරෝධෝ ජරා මරණං ශෝක පරිදේව දුක්ඛ දෝමන සුපායාසා නිරුජ්ජಂತಿ එව මේ තස්ස කේවලස්ස දුක්ඛස්ස නිරෝධ හෝති. අයං කෝ භික්ඛවේ දුක්ඛස්සත්ත ගමෝති. එයයි මහණෙනි දුකෙන් මිදීම. ඉතින් මේකයි එතකොට මේ සූත්‍රයේ ඔබ දුක්ඛ සමුදය සූත්‍රය. එතකොට දුක්ඛ සමුදය කියන්නේ දුකේ හට ගැනීම. එතකොට දුක්ඛ සමුදයත් දුකේ අස්තගමයක් දුකේ නිරෝධයත් මේ සූත්‍රය තුළ ඔබට දකින්න වෙනවා. එතකොට දුකක් හටගන්නේ බාහිර දෙයක් තියෙනවා කියලා ගත්තොත්. ඒක මේ ධර්මයේ හැම කොතනින් මොන සූත්‍රයේ බැලුවත් එතකොට එකම ඔබට එකම කතාවක් දකින්න ලැබෙනවා. බාහිර දෙයක් තිබ්බොත් ඒක දුකයි. හැබැයි අපි මේ හිතන පොත කියලා දෙයක් බාහිර නැහැ. ඒක සංකාරයක්. ඒක අර ශබ්දයේ වර්ණය එකතු වෙලා හැදෙන සබා දහමේ න්‍යාය. ඒ න්‍යාය තුළ අපි පෙන්නවා මේක එතනම සකස් වෙනවා. එතනම සකස් වෙලා එතනම නිරුද්ධ වෙනවා. එතකොට මේ සත්‍ය දකිනවා නම් එහෙම දෙයක් ඔහුට බාහිරෙන් හම්බ වෙන්නේ නැහැ. බාහිරෙන් එහෙම පොතක් හම්බ වෙන්නේ නැත්නම් බාහිර දුකක් හටගන්නේත් නැහැ. එන ආරම්මනේ එතනම නිමිත්ත අනිමිත්ත බවටපත් වෙනවා. අනිමිත්ත සමාධියක් උපදිනවා. ඒක තුළ ශුන්්‍යතාවය කියලා එහෙම මේ එහෙම මේ පෘථග්ජන භූමියේ මේ සම්මුතිය තුළ කතා කරන ශුන්්‍යතාවයක් නෙමෙයි. මේක සිත තුළ දෙයක් නැති බව දකින ශුන්්‍යතාවයක්. කියන්නේ අපි හදාගත්ත සංඛාරයේ සත්‍ය දකින්න තැන එම සංඛාරයේ ආයෙ ඇත්තටම නැති බව දකින්න දැකීමයි ශුන්්‍යතාවය කියන්නේ. එතකොට මෙතනදී දුක දුකෙන් මිදිලා බාහිර එක එක බාහිර වස්තු වලින් සැපේනවා කියලා හිතන්නේ බඩු මුට්ටු වලින් එනවා වෙනවා කියලා හිතන්නේ මේක සිතේම හදාගන්න ඒ හැට ගන්න ආකාරය දකිනවා එතන සියලු දුකෙන් මිදෙන්න ඒ හේතු වෙනවා බාහිර දෙයක් තියෙනවා කියලා ගත්තොත් දුකමයි හටගන්නේ කියන එක ඊටාම වැදගත් එතකොට දුක්ඛ සමුදය සූත්‍රය තුල අපි ඒක දකින්නේ බාහිර දෙයක් කිව්වොත් ඒ දුකමයි කියන එකයි බාහිර දෙයක් හමු නොවන තැන දුකෙන් මිදීමයි කියන්නේ. දෙයක් තිබොත් ඒක සමුදයයි එතනමයි දුක. දෙයක් නැති බව දැක්කොත් ඒක නිරෝධ මාර්ගයයි ඒ නිරෝධයයි. එතකොට දෙයක් නැති බව දැකීමයි නිරෝධය. අගමුල මැද හොඳින් මේ ධර්මයේ දැන් ඔබට ගැලපෙනවා. එහෙමනම් ඔබගේ ඔබ බාහිර දෙයක් අල්ලගෙන දුක් විඳිනවා නම් ඔබට යම් කිසි වෙහෙසක් දුකක් දැනෙනවා නම් ඒ ධර්මය මෙනෙහි කිරීමෙන් මේ සත්‍ය ධර්මය මෙනෙහි කිරීමෙන් දෙයක් නැති බව දැකින මොහොතේම ඒ දුක නිරුද්ධ වෙනවා. එහෙනම් ඔබගේ ඒ දුකෙන් මිදෙන ඒ සිතින් මිදෙන මග දුකෙන් මිදෙන මග නිවන් දකින මග එයි එතකොට නිස්සරණ මග. ඔබට දැන් ඒ සත්‍ය ධර්මයේ හමු වෙලා තියෙනවා. තෙරුවන් සරණයි.